ගරු උඩයේරිගම ධම්මජීව ස්වාමීන් වහන්සේ ඇතුළු සියලු ස්වාමීන් වහන්සේලාගේ අවසරයි. දැනට වසර දෙකහමාරකට පමණ පෙර ස්වාමීන් වහන්සේ මගෙන් නිලීමක් කළා මෙම කාරක මිහි කාරක සභාවේ සභාපති තනතුර බාර ගන්න කියලා. අත වශයෙන් මම කිව්වා ස්වාමීන් වහන්සේ මම එක අවුරුද්දකට මේක බාර ගන්න කියලා. කොහොම හරි දැන් අවුරුදු දෙකක් පහු වෙලා තියෙනවා. තව අවුරුද්දක් අඩුම වශයෙන් ඉන්න වෙනවා. මොකද අපි තීරණය කරලා තියෙනවා කොහොමද මේ ගොඩනැගිල්ල සාදල ඉවර කරලා 100කට භාවනාවට සටහන් කිරීමේ පහසුකම් සලසන්න. පහුගිය වසර කිහිපය තුළ සියවෙනි භාවනාවට සටහන සම්පූර්ණ කළාට පස්සේ අපි හැම හැම එක්කෙනාගේම ධෛර්යය උනන්දුව වැඩි වෙලා තියෙනවා. මොන මොන ප්‍රශ්නාවත් මොන ගැටලුවාවත් අපේ 100කට භාවනා වැඩසටහන් පැවැත්වීමේ ස්වාමින්වහන්සේගේ අදහස සම්පූර්ණ කිරීමට අපි පුළුවන් තරම් උත්සාහ කරනවා මම හිතනවා මේ වර්ෂයේ අවසානයේ හෝ ලබන වර්ෂයේ මුලදී ඒක සම්පූර්ණ කරගන්න අපිට හැකි වේවි කියලා. ඒ වුණාට ගොඩනැගිල්ල සම්පූර්ණ කළ පමණින්ම මේක සාර්ථක කරගන්න විදියක් නැහැ. මොකද විදියක් නැහැ සාර්ථක කර ගැනීමට දුෂ්කරයි. ඒකට ගොඩාක් බරපතල ගැටු වලට මුහුණ දෙන්න සිදු වෙනවා. 100කට භාවනා වැඩසටහන් කරන මෙම ගොඩනැගිල්ල ගොඩනැගිල්ල නඩත්තු වියදම් අලුත් ඇඩියා වියදම් දාන සැපීමේ වියදම් ආදී ගොඩාක් බරපතල ගැටලු තියෙනවා. ඒ ගැටලුන්ට අපි විසඳුම් සොයසයා ඉන්නේ අපිත් ගොඩ දෙනෙක් කතා කරලා තියෙනවා අපිට එක එක ඔප්ෂන් එහෙම නැත්නම් එක එක විකල්ප තියෙනවා ඒක ඒක කොහොම හරි ගැටලුවක් නැතුව කෙරේ කියලා අපි බලාපොරොත්තු වෙනවා ඒ වුණාට ඒව දැනට තියෙන නොසඳුන ප්‍රශ්න තවම ඊළඟට මට කියන්න තියෙන්නේ ස්වාමින්වහන්සේගේ ඊළඟට බරපතල අදහසක් තිබුණා ඉදිරියේදී කොළඹට කිට්ටුව මීත්‍රිගලට සම්බන්ධ භාවනා මධ්‍යස්ථානයක් පටන් ගැනීම. මම හිතන්නේ ඒක මුල් අධීරට මුල්ගල තිබ්බා වැනි සිදුවීමක් පෙරේදා සිද්ධ වුණා. සාමින්හන්සේට බල කිරීමෙන් පස්සේ එක කාන්තාවක් කඩුවේ ආසන්නේ ගඟට යාබදව ඉඩම පූජා කළා. භාවනා භාවනා මධ්‍යස්ථාන භාවනා වැඩසටහන් කිරීමේ ස්ථානයක් පිළියෙල කිරීමට මම හිතන්නේ සාමින්හන්සේ සාමින්හන්සේගේ දේශනාවේදී ඒ ගැන තවදුරටත් විස්තර කියයි. මම හිතන්නේ මේ අවස්ථාවේදී භාවනාවට සටහන් වලට සහභාගී වෙච්ච භාවනා සටහන් වලට උදව් කරපු තාරා මහත්මිය, දිලා මහත්මිය ඇතුළු අනිත් සියලුම දෙනාට මම ආරණ්‍ය කාර්ක සභාව වෙනුවෙන් ස්තුතිවන්ත කරනවා. මම ඒ අයගෙන් ඉල්ලා සිටිනවා කාර්ක සභාවත් සමග මීට වඩා සම්බන්ධතාවයක් ඇති කරගන්න කියලා. අපේ පුජ්‍යලිකව සම්බන්ධකම් තියෙනවා. සාරා මහත්මිය, දිලා මහත්මිය එක්ක මම යෝජනා කරන්නේ කාරක සභාවත් එක්ක මේ සම්බන්ධකම් ඇති කරගන්න. එතකොට අපිට ඉතා සහයෝගීව ඉස්සරහට වැඩ කටයුතු කරගන්න පුළුවන් වෙනවා කියලා. ඒ වෙනුවෙන් මාස 3කට සැරයක්වත් භාවනා සංවිධායකවරුන් සහ කාරක සභාවේ සමාජිකයන් එකට එකතු වෙලා සාකච්ඡා කරනවා නම් ඉතාම සුදුසුයි කියලා මම බලාපොරොත්තු වෙනවා. ඒකෙදී මට එන ප්‍රශ්න ගොඩක් විසඳ ගන්න පුළුවන් මොකද ඒ ප්‍රශ්න ටික ඒ දෙකොල්ල අතර කතා කරලා ගොඩාක් ලොකු අවබෝධයකට එන්න පුළුවන් වෙනවා. ඉතින් ඒ යෝජනාව මම හිතනවා පිළිගනී කියලා මම බලාපොරොත්තු වෙනවා. මේ අවස්ථාවේදී මම වැඩිදුර කතා කරන්න යන්නේ නැහැ. ඔබ සෑම දිනකටම පැමිණීම ගැන ස්තුතිවන්ත වෙමින් මම නවත්තනවා.